ගෞරවනීය ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ 68 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා ඉඩක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ භාරංච කෝ භික්කවේ දේසිස්සාමි භාරහාරංච භාරදානංච භාරනික්කේ පංච තං සුනාත දේශිසාමි තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 68 වෙනි වතාවටත් පවත්වන මේ භාවනා වැඩමුළුවේ වෙනදා වැඩමුළු වල කරනා වගේම චාරිත්‍රානුකූලව හැම දවසෙම මේ සූතානුග්‍රහිතේ පිනිස බහුසුත භාවයට කරන අනුග්‍රහයක් පිණිස ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කළා තියෙනවා. ඉතින් අද අපි ඒ දේශනා පැයටයි එළඹිලා තියෙන්නේ. ඉතින් මේක භාවනා වැඩ කරගෙන යන පිරිසකට අවශ්‍ය කරන අනුග්‍රහ අනුග්‍රහයක් එහෙම නැත්නම් සප්පාය කරනු සලසා දීමක් ඉතින් ඒක අනිවාර්යයෙන්ම කෙරිය යුත්තක් භාවනා වැඩමුළුවකදී. ඉතින් සමහර වෙලාවල් වලට ඒ කරුණු භාවනාවට ගැලපෙන්නේ නැති වුණොත් සමහරට අපලයටත් හිටිනවා. නමුත් ඒ ධර්ම දේශනාව භාවනාවට ගැලපෙන විදිහට හිටියොත් හේතු කාරණාවක් විදිහට බලපානවා. ඉතින් ඒක නිසා ඒක ප්‍රමාණ කරලා කතාවල් අඩු කරලා පුළුවන් තරම් බණ භාවනා කරන අතරේ මේ වගේ භාවනාවට ගැළපෙන යන වැඩ පිළිවෙලට අනුයාත වෙන දෙයකට ඇහුම්කන් දීමෙන් ඒකෙන් පළප්පරෝජනයක් ලැබෙන නිසා සරුවචන් වහන්සේ මේ විදියට සූතානුග්‍රහිත වශයෙන් මේක පෙන්ලා දීලා තියෙනවා. ඊට අමතරව අපි විවිධාකාරයෙන් අපිට මේ අවශ්‍ය කාරණාවට ළඟා සඳහා විවිධ අනුග්‍රහ කරනවා. ඒ අනුග්‍රහ අතර එකක් තමයි ධර්ම දේශනාවන්ට අහුම්කන් දීමේ ඒක බහුසුත භාවයේ පිනිස පොතේ දැනුම වැඩිම පිනිස අසු විරුතං වැඩිවීම පිනිස කරන දෙයක් ඊට අමතරව අපි සීල අනුග්‍රහිතේ වශයෙන් සීල දෙනාම හිත අලුත් කර ගන්නවා සීලයක සමාදන් වෙලා සුවිශේෂී සීලයක සමාදන් වෙලා ඒ වගේම අපි සාකච්ඡා කරනවා ධර්ම සාකච්ඡා මේකට අපේ තේරවාද සම්ප්‍රදායේ මතක් කරන කමට අංශුද්ධ කරනවා කියලා ඒ හතර වාරයේදී තම තමා වශයෙන් සමත භාවනා විදර්ශනා භාවනාවට හිත යොදනවා. එතකොට මේ ආකාරයෙන් සීලානුග්ගහිත, සුතානුග්ගහිත, සාකච්ඡානුග්ගහිත, සමත අනුග්ගහිත, විපස්සනානුග්ගහිත කියලා මේ අනුග්‍රහ පහක් තමයි අපි ගෙවල් දොරවල් වලින් වෙන් වෙලා, දාන්න කියන අයගෙන් වෙන් වෙලා, වස්තු භෝග වලින් වෙන් වෙලා මේ කරන්නේ. ඒ මේ පැය අපි ගොඩලා තියෙන ওই කියන සුතානුග්ගහිතේ පිනිසයි. ඉතින් ඒ සඳහා ගැළපෙයි කියලා හිතලා සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය කියන පොතේ සඳහන් වෙලා තියෙන භාර සූත්‍රයයි අද මම තෝරාගත්තේ ඇත්තට මේ භාවනා කරන අයගෙන් හෝ කිසි කෙනෙකුගේ යෝජනාවක් ඇවිල්ලා තිබුණේ නැහැ. ඒක නිසා මම මේ භාර සූත්‍රය ඉස්සරහින් තියාගත්තා. මේක සංයුත නිකායේ ඛණ්ඩ සංයුත්තේ ස්කන්ධයන් පිළිබඳ කතා කරන වෙලාවේදී සරුවචන් වහන්සේ මේ භාවනා යෝගාවචරයක් විසින් දත යුතු ඒ ස්කන්ධ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ කියලා ප්‍රසිද්ධව තියෙන මේ ස්කන්ධ පිළිබඳව විවිධ පැතිකඩ වලින් විවිධ දේශනා විලාස වලින් ඒත්තු ගන්නඳ උත්සාහ අරගෙන තියෙනවා. මොකද විවිධ සංකීර්ණ ක්‍රමවලින් අපි එක පටලවාගෙන තියෙන නිසා. ඒ පැටලවිලි ගැළවීමට විවිධ ක්‍රම දේශනා ක්‍රම සරුවත්ංශයේ දේශනා කරන මෙතන ඒ ස්කන්ධයන් විශේෂයෙන්ම උපාදාන ස්කන්ධයන් බරක් කරදරයක් විශේෂයක් කුමක් විදිහට තමයි භාර සංයුත්තේ භාර සූත් භාර වර්ගයේ සංයුත්ත නිකායේ භාර වර්ගයේ භාර සූත්‍රයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි භාවනා නොකරන සාමාන්‍ය එදිනදා ජීවිතයේදී එහෙම නැත්නම් අපි කියන ගෘහස්ත ජීවිතයේදී එහෙම නැත්නම් කාමභෝගී ජීවිතයේදී එහෙම නැත්නම් භාවනාවෙන් තොර ගත කරන ජීවිතවල මේ කියන බරම මේ කියන ඉසේකක්කමම මේ තියෙන කරදරයේම සැපක් නිදහසක් ජයග්‍රහණයක් පොහසත්කමක් වශයෙන් සලකන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් සලකාගෙන ගමන් කරන මේ ජීවිතයේ හදිසියෙම වගේ ඒ Taman ජයග්‍රහණයක් සැපක් මංගලයක් සුබක් සුබයක් නিত্য සුඛයක් වශයෙන් සාකච්ඡා කරපු දේවල් බරක් ඉසේකක්කමක් කරදරයක් දුකක් විදිහට සලකන්න වෙනකොට ඒ කෙරෙහි අපේ දෘෂ්ටි කෝණය අපි බලන හැටි පිළිබඳව පැහැදිලි වෙනසක් මෙතනදී සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඊටාම සැලකිල්ලෙන් ඕනේ අපි මෙවැනි සූත්‍රයකට අහුම්කම් දෙන්න. ඒ මොකද අපි සම්මත වචන ටිකක් මේ සූත්‍රයේදී පාවිච්චි කරන්නේ සරුවචනංශේ පාවිච්චි කරන්නේ සාමාන්‍ය කාමලෝ භෝගීන් පාවිච්චි කරන වචන කාමභෝගී ලෝකයේ සම්මත වචන. හැබැයි මේ සම්මත වචන වලටම විශේෂ අර්ථ දීලා ඒට ඒට හාත්පසින්ම වෙනස් පටිසෝතගාමි ධර්මයක් ඉදිරිපත් කරනවා. ඒක සඳහා ආර කියන විදිහට සීලයෙන් සුතයෙන් සකච්ඡාවෙන් සමතයෙන් භාවන විපස්සනාවෙන් භාවනා කරන කෙනාට අලුත් ක්‍රමයක් අලුත් දෘෂ්ටි කෝණයක් එහෙම නැත්නම් කියනවා නම් අලුත් යෝනිසෝ මනසිකාරයක් ඇති කර ගැනීම සඳහා. ඒ නිසා මේ වගේ බණක් ඇහෙනකොට හැකිතාක් ඒක තමන්ගේ භාවනාවට ජීවිතයට සම්බන්ධ කරගෙන ආහඬ ගත්තොත් සමහර විටක විප්ලවයකට රැඩිකල් වාදී වෙනසකට යලි සලකා බැලීමකට හේතු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි නොවුණයි කියලා බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි සංසාරයක් මේ කියන ස්කන්ධයන් මේ කන්ද මේ ගොඩ මේ රාශිය සැපක් ලාභයක් මංගලයක් පෙරකල පිනක් වශයෙන් සලකන ආපු දෙයක් තමයි අපි අද මේ උත්සාහ කරන්න හදන්නේ බරක් කරදරයක් ඉසිකක්කමක් දුකක් පිළීමක් ආදි වශයෙන් සලකන. ඉතින් නිසා සරුවචනාංශේ වැනි වෙනසක් අසන්නා තුල ඇත කර ගැනීම සඳහා බහරංච වෝ බික්ක වේ දේශිස්සාමි මහන්නි තොපට මම බරක් පිළිබඳව කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. බාරහාරංච ඒ බර උස්සගෙන යන මෝඩයත් බාන බාර දානංච ඒ බර දෙන කෙනත් බාර නික්කේපංච ඒ බර බිම තැබීමත් තං සුනාත ඒක අහඬ සිහිලවල අහඬ දේශිසාමි මම දැන් ඔන්න කියන්න හදන්නේ කියලා ඒ සභාවේ අවධානය ਸਰුවචනසේ ලබා ගන්නවා මෙවැනි තං සුනාත දේශිස්සාමි සාදුකං සුනාත මානසිකාරෝත ආදි වශයෙන් දේශනා කරන්නේ සරුවච්චන් වහන්සේ හිතලා පිරිසකේ සුභ සිද්ධිය සඳහා දේශනා කරන අවස්ථාවල යම් සිද්ධියක් වෙච්ච වෙලාවක නඩුවක් ආපු වෙලාවක ඒ නඩුව සාක්ෂි කරගෙන සරුවච්චන්සේ ධර්ම දේශනා කරනකොට මේ වගේ ආරම්භයක් නෙමෙයි තියෙන්නේ. එතකොට පසුබිම වෙනස්. මෙවුවා කත්තු කම්මිතා ක්‍රමයට යමක් කියා දීමේ අවශ්‍යතාවයෙන් සරුවචන් ආංශම අනුකම්පාවෙන් දේශනා කරන ධර්ම කොටාස. ඉතින් එව්වා හුඟක් වෙලාවට භික්ෂුන් වහන්සේලා අරබයා තමයි දේශනා කරන්නේ. ඒ මොකද ඒ සඳහා අපකප වෙච්චි ඇත්තෝනේ. නමුත් ඒක මේ භාරංචවෝ භික්ක වේදේශී සාමි කියලා ආමන්ත්‍රණය කරනකොට භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුණීන් වහන්සේලා ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. උපාසකත්වයක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. උපාසිකාව ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. ඒ සිව්වණක් පිරිසම තේරුම් අර ගන්නවා. ඉතින් මේ මම ගිහි කාලේ පුලුවන් තරම් ඔය ත්‍රිපිටක පොත් ගෙනියලා දන්න පාලියකුත් නැහැ. උහේ කියවනවා. කියවනකොට මේ විදිහට භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරන දේවල් මම ගිහියෙක් වශයෙන් කියනකොට මට හැම වෙලාවෙම කෙනහෙනවා හිත රිදෙනවා සරුවචනාංශේ කියලා තියෙන හරියක් අනුකම්පාවේ මෛත්‍රියෙන් කියලා තියෙන භික්ෂුන් වහන්සේලාට විතරයි අපි නිකන් ගිහියෝ අපිට මොනවත්ක්වත් කියලා නැහැ වගේ. ඉතින් මේ පොත් දෙන ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ තියෙන සූත්‍රවල මොනවද තියෙන ඇතුලක් ඇතුලාන්තයක්. නමුත් ඒක දේශනා කරලා තින ඔබ වහන්සේලාට අපි නිකන් අමු ගිහියෝ අපිට ਸਰුවචනාංශ එච්චර උසස් මට්ටමේ සලකරු බව පේන්නේ නැහැ කියලා. ඉතින් ඒ ශාන්සිකව නෑ නෑ එහෙම එකක් නෑ. මේ සිවණක් පිරිසේ වැඩිමහල්ම පිරිසට ආමන්ත්‍රණය කරන සියලු දෙනාටම ඒක තමන්ට ගැළපෙන විදිහට දිග අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම බුරුමේ ඉන්නකොටත් ඒ ස්වාමීන් වහන්සේ ඒක ඒ වගේ සැකයක් ඇති නොකර ගැනීමට හේතු දක්වනවා. පාර්ලිමේන්තුවේදී മന്ത്രിවරයෙක් කතා කරනකොට කථානායකතුමනි කියලා තමයි කතා කරන්නේ. ඒතර කථානායක කියලා කතා කරපුවාම මුළු සභාවටම තමයි කතා කරන්නේ. ඊට පස්සේ කියන කියන වචනයකදී අතරමැදි කතානායකතුමනි කියලා නැවත නැවතත් ඒ කතානායකට ආමන්ත්‍රණය කිරීමේ මුළු සභාවටම ආමන්ත්‍රණය වෙනවා. කතානායක නැති කෙනෙකුට නම් අපි ආමන්ත්‍රණය කරනට සභාපතිතුමනි කියලා තමයි පටන් අරගන්නේ. ඒතර සභාපතිට කියමනේ සභාවටම කියනවා. ඒ නිසා ਸਰවචන්නාංශගේ සිවණක් පිරිසේ ඉස්සරහම වාඩි වෙන්නේ භික්ෂුන් වහන්සේලා. ඉතින් බුදුහාමුදුරෝ ඒ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ කරන දේශනා එතන ඉන්නේ සිව්වණක් පිරිසටම කැපයි. ඒක නිසා මේක භික්ෂූන්ට දේශනා කරපු එකක්, සරුවචනංශයේ හිතාමතා දේශනා කරපු එකක්, අපි ගැන නොසලකා දේශනා කරපු එකක් කියලා ගිහියැත්තෝ අතපලේ දාන නරකයි. හිත නරක කරගන්න නරකයි. හැබැයි ඉතින් යටින් තවත් අදහසක් තියෙනවා පුළුවන් නම් පැවිදි වෙයල්ලා. එහෙමත් ආරාධනාවක් යටින් තියෙනවා. ඒක නොකිය. ඒක නොකිය තමයි මෙහෙම කියන්නේ. ඉතින් මට ඒ වෙලාවේ හිතුනේම අර සූත්‍ර කියනකොට කෙලින්ම බුදුරජාන් වහන්සේගේ උපදෙස් ලබන ඒ බුද්ධ පුත්‍රයෙක්ම වෙන්න ඒ උපදෙස් කෙලින්ම ලබන්න ඇත්නම් කියන හැඟීම මේ සූත්‍ර කියනකොට ඉබේම එනවා. ඒක සාමාන්‍ය ਸਰවචනන්දගේ සූත්‍ර වල තියෙන තද ආකර්ෂණයක්. ඒක මේ ਸਰවච දේශිත පාලි සූත්‍ර පාලි පිරිත් කියනකොට ਸਰවඥාන්සේ ළඟ ඉන්නා වගේ තමයි හිතෙන්නේ. ඒක ඒ සූත්‍රවල තියෙන සුවිශේෂී ලක්ෂණයක් අතර විතර මොනක්වත් නැහැ. හැබැයි කියන කියවණෙන් පේරෙනවා ਸਰවචනාංශේ ඔලුවට අත තියලා කියනවා වගේ, පපුව අත ගාලා කියනවා වගේ කියමනක් තියෙනවා. ඒක නිසා අපි පුළුවන් තරම් හිතා ගන්න ඕනේ ਸਰවචනාංශේට වත එහෙම නැත්නම් උපස්ථානේ සම්පූර්ණේ කරන්න ඒ සම්පූර්ණ කරනකොට ගිය පාර කරපු මහා ශුන්්‍යත සූත්‍රය අවසන් කරන්නේ මිත්තවත්තං මිත්‍රවත සම්පූර්ණ කරන්න සපත්තවත සම්පූර්ණ කරන්න එපා. සරුවචනාංශයේ කියන දේවලට විරුද්ධව කටයුතු කිරීම සරුවචනාංශයට වෛර වෛර කිරීම. සරුවචනාංශයේ කියන දේ අනුව කටයුතු කිරීම සරුවචනාංශගේ මිත්‍ර වතක් සම්පූර්ණ කිරීමක්. නමුත් වෙලා තියෙන්නේ අපි දන්නේ නැහැ සරුවචනාංශගේ මූල අදහස මොකද්ද කියලා බෞද්ධයෝ වුණාට. ඒ දැනගන්න ඕන වුණත් භාවනා කළත් බොහෝ කල් යනවා. ඒ ਸਰවඥාන්සේ පිට පෙරලා පෙන්නන එක තේරුම් ගන්න ඉතින් ඒක අපේම තෘෂ්ණාව නිසා අපේම අවිද්‍යාව නිසා වෙන වැඩක්. නමුත් ඒක නුසුදුසුකමක් නෙවෙයි. ඕනම වෙලාවක අපි ඒ අපේ තෘෂ්ණා බිම තියන්න ලෑස්ති නම් අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් තේරුම් ගන්න ලෑස්ති නම් ඒව අයින් කරන ක්‍රමයේ සරුවචනාසේ දාන්නවා. මොකද උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් බණ භාවනා කරනකොට පෝජි සම්පාර පුරනකොට මේ අපි එදිනෙදා ජීවිතේ ගත කරන හැම ප්‍රශ්නයකටම මුහුණ දීලා තියෙනවා. අපි අත්විඳින හැම දෙයක්ම අත්විඳලා තියෙනවා. නමුත් එකක්වත් බෝධියට බාධා කෙරුවේ නැහැ. ඒව හරහා යෑමෙන් තමයි බෝධිය තේරුම් ගත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තේරුම් ගන්න එක සැරයක් අහලාමදි, එක සැරයක් ධර්ම සාකච්ඡා කරලාමදි, සාමාන්‍ය සීලක ඉඳලාමදි සමත භාවනා විදර්ශනා භාවනා එක සැරයක් කරලාමදි ලක්ෂ කෝටි වාරයක් කරන්න කරන්න ਸਰවචනස අපි දැකලා නැති වුණාට ඒ කරන කටයුත්තෙන් අපි සරුවචනාංශට මිත්‍රවතක් යුතුයකමක් ඉෂ්ට කරනවා. ඒ නිසා අපි මේ වැඩමුළුවේදී උත්සාහ කරන්නේ අපි මේ ප්‍රතිපදාවේ යෙදී සැදී පැහැදී උරදී ලයදී කටයුතු කරන අතර ඒ අදහසුත් සරුවචනාංශයේ කෙලින්ම සංඝයා වහන්සේලා ඉදිරිපත් කරපු අදහසුත් අපේ ශක්ති ප්‍රමාණයෙන් තේරුම් ගන්න උත්සාහ කරන එකයි. ඒකට හිත දවඳ ගැනීමක් අවධානය ගැනීමක් තමයි මේ සාදුකං සුණාත මානසිකරෝත නැත්නම් සුණාත දේශිස්සාමි කියලා කියන්නේ. ඒ විදිහට මාත්‍රුකා තියලා මේ සූත්‍රයේ මේ විදිහට මාත්‍රුකා තියලා ਸਰවචනාංශයේ එක එක මාත්‍රුකාවක් ටික ටික ටික ටික විස්තර කරනවා. ඒකට කියනවා උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා. උද්දේශ කරන උද්දේශ වශයෙන් දේශනා කරනවා කියලා කියන්නේ පටන් ගන්නකොටම කියනවා මම අද කියලා දෙන්න හදන්නේ මේ පාඩම කියලා. ඒක හුදු මාතෘකා තැබීමක් පමණයි. උද්දේශා ඒක වෙන්කොට කියනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් මම එකෙන් අදහස් කරේ මෙන්න මේකයි. කියලා ඒක ටිකක් විස්තර කරලා දෙනවා. ඉතින් සමහරලාට සංඥා වංශලාට උද්දේශ වශයෙන් කියනකොටම උග්ගටිතඤ්ඤුස් මහා ප්‍රඥන් වංශලාට තේරෙනවා නිවන් දකින්න. උද්දේශ කියනකොට තේරෙන්නේ නැති ඇත්තෝ නිද්දේශයට හොඳට අහුම්කන් දීලා නිද්දේශය අහගෙන ඉන්නකොට සමහරු නිවන් දකින්න. විපංචිතඤ්ඤු වගේ. තමාරුට උද්දේශ නිर्देश මැදි පටිනිर्देश අවශ්‍යයි. ඒකට තවදුරටත් විස්තර කතා අවශ්‍යයි. මේ විස්තර කතා කරනකොට සමහරු තමන්ගේ ඒ චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති සම්පාදනය කරනවා. ඊටත් එහා ගිහිල්ලා උද්දේශ නිर्देश පටිනිर्देश ඇහුවත් ඒක නිකන් හුදු මූල ධර්මයක් විතරයි. හිතට වද්දා ගන්න දැරිය බැරි ඇත්තෝ පදපර්ම කියලා කියනවා. බණපද දන්නවා. හැබැයි ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැහැ. පොත කටපාඩම් කරනවා පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඒකත් යම් ප්‍රමාණයක කුසලයක් මතුමත්තේ බුද්ධ ශාසනයක තේරුම් ගන්න. ඉතින් අපි දැන් කරන්න හදන්නේ මේ භාර සූත්‍රයේ සම්බන්ධයෙන් ਸਰුවචනාංශයේ තමන් ලද මාතෘකාව ಉದ್ದೇಶය ටික ටික නිදේශ වශයෙන් තේරුම් ගැනීමේදී. ඒකට ಉದ್ದೇಶය ඉඳලා නිදේශයට යනකොට ਸਰුවචනාංශ තමන් වහන්සේම දේශනා කරපේක ප්‍රශ්නයක් වශයෙන් අහනවා කතංච බික්කවේ භාරෝ මහනි මං උඹලට කිව්වා මං අද භාරය කියන එක විස්තර කරනවා භාරහාර කියන එක නිर्देश කරනවා භාර දාන කියන එක විස්තර කරනවා භාරනික්කේව ඒ කියලවල කියනවා මම මේයිලා මේ පසුබිමේ මේ නිදානේයිලා භාර කියන කේ අදහස් කළේ මොකද්ද කියලා පංචඋපාදාන කන්දෝ කන්දෝ තිස්ස වචනීය අපි මේ බරක් වශයෙන් සර්වචනත පෙන්නහා පෙන්නන්න හදන්නේ පංච උපාදානස්කන්ධ. ඉතින් ඒක බරපතල වචනයක්. පංච උපාදානස්කන්ධ කියනක පතෝල වැටකොළු වගේ වචන නෙවෙයි. සුපර් මාකට් එකේ තියෙන වචන නෙවෙයි. ඒකට වෙනමම වාඩි වෙලා ලියලා පද භාජනය කරලා මොකද්ද කියලා මේකේ තේරුම් ගන්න වෙනවා. ඉතින් නිසා පංච උපාදානස්කන්ධ කන්දෝතිස්ස වචනීය මේ බර කියලා කියන්නේ මහණෙනි මගේ භාෂාවෙන් බුද්ධ බුද්ධ වචනයෙන් තන්තියෙන් පාලියෙන් පංච උපාදානස්කන්ධයටයි කියන්නේ. ඒතර පංච උපාදානස්කන්ධය කියන එක දැනගන්න ඉන්න ඕනේ. නමුත් ඇත්තටම අපි ඒක ඉස්කෝලවල පන්තිවල කියලා දුන්නත් එච්චර හිතේ හිටින්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශේ කතමංච පංච කතමේච පංච මොකද්ද මාන්නේ මේලා පහක් කියන්නේ. එන්න එතකොට අපිට අර පංච උපාදානස්කන්ධ කියන ගැටේ පොඩ පොඩ ලියනවා රූප උපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤූපාදානක්ඛන්தோ සංඛාර සංඛාරූපාදානක්ඛන්தோ විඥානූපාදානක්ඛන්தோ අයං උච්චති භික්කවේ භාරෝ මහනි මේ සංසාරේ අපි මේ බර අදින ගොන්නුසේ මැටි පාගන හරක්සේ බරෝසල ඔසවන කම්කරුවන්සේ බැරි බර කරේ තියන් දෑතට වාරු ඇරන් මේ අදින ඇදිල්ලේදී මොකද්ද මේ බර කියන්නේ මේ බර කියලා කියන්නේ රූපයන් පිළිබඳ තියෙන දැඩි ආශාව රූප උපාදානස්කන්ධය එහෙම නැත්නම් රූප ගොඩකට රූප ගොඩකට ඒකේ හැටිය ප්‍රകൃතිය ඒකේ නයිසાર્ගික ගතිය නොදැන ගොඩ ගැහුණාට පස්සේ ඒක පෙන්නන මේ ගතියට තියෙන රූපවල තියෙන ප්‍රകൃතිය නොදැනීම නිසා ඒක අල්ල බදා ගන්න ගතිය නිසා ඒ රූපවල සිදුවෙන හැම වෙනස්කමක් නිසාම අල්ලාගත්ත මිනිහට තද දුකක් එන්න පටන් අරගන්නවා. ඒ වගේම වේදනූපාදානස්කන්ධෝ අපිට මේ විඳීම් කියලා જાතියක් තියෙනවා. ගහකොළ පවා අවුවට වැස්සට යම් ප්‍රමාණයක ප්‍රතිචාරය දක්වනවා. නමුත් මේ මිනිස්සයා ඒ විඳීම් සැප වින්දනය සඳහායි මේ සියලු ප්‍රයත්නේ කියලා මුළු ජීවිතේම සැප සොයා යෑමේ අන්ධ කටයුත්තක යෙදিলা තියෙනවා. ඒක හුඟක් උද්දීපන වෙන්න පටන් ගත්තා. ඒක හුඟක් දැවෙන තැවෙන තත්ත්වයකට එන්න පටන් ගත්තා මේ විද්‍යාව සහ නව තාක්ෂණය ආවට පස්සේ. විද්‍යාව නව තාක්ෂණය මේ උද්දීපනය කිරීම සඳහා පුංචි ප්‍රතිසංස්කරණයක් කරා. මේ වේදනා සුඛ වේදනා වැඩි කිරීමට බයලජ්‍ය දෙක අයින් කරා. එතෙක් කල තිබුණ හැම වින්දනයකටම බයලජ්‍ය දෙක තිබුණා අශික්ෂිත නොකලමනා කටයුතු වලින් සැප ලැබුණත් ඒක සමාජයේ කොන් කරන ගතියක් තිබුණා. බටහිර ලෝකේ විද්‍යාව කෙරුවේ ඒක අයින් කරලා දාලා හොඳින් හරි නරකින් හරි සැප සාධාරණව අසාධාරණව ධාර්මිකව අධාර්මිකව සැප හොයන ගතියේදී මේ බයලජ්ජාව අයින් කිරීම නිසා මේ සැප විඳීමේ වැඩපිළිවෙල පිම්මි පැන්න පිම්මෙන් පැනලා යන්න පටන් ගත්තා. අද බටහිර ලෝකේ පුදුමාකාර ඔය අපි හිතන විදිහේ සැප තියෙනවා. ඒ සැපේ හැබැයි බැලුව බැලමට පේන්නේ හැබැයි කිසිම බයක් ලැජ්ජාවක් නැහැ. ඌරන් බල්ලන් එළුවන් හරකන් වගේ කාමසේවණය කරනවා කිසිම චාරයක් නැතුව. ඉතින් ඒක නිසා ලංකාව වගේ ඉන්න එහෙම නැත්නම් ඒ පිටරටකට නොගිය කෙනෙක් දකින්නට හිතෙන්නේ ඒක තමයි මෙහි පිට තියෙන දිවි ලෝකේ. ඕන බොත්තමත් අද කරපුවාම ඕන සැපක් ලබන්න පුළුවන්. පස්සේ ගෙවන ක්‍රමයටත් ලබත හැකියි. ඒ නිසා සැප පණවලා තියෙන්නේ දකින්නකොට මොන කෙනෙකුට කණ්ඩ හිතෙනවා. ඒ කනකොට ණය වෙලා හරි කමන්න කරන්න පුළුවන්. නමුත් හරියට බැලුවොත් ගිහිල්ලා ඒක පිසාච ලෝකයක් ඒක පාංශු පිසාචෙන්ගේ ලෝකයක්. කවදාකවත් ඇති වෙන්නේ නැති ඉදිකටු හිලක් විතර කටක් තියෙන, කලගෙඩියක් විතර බඩක් තියෙන පෙරේතේ කෑම මේසයක් උඩ හිටියොත් ඒ මනසට අර දෙය කන්න තියෙන කුසගින්න තිබුණාට කන්න බෑ කන්න පුළුවන් නෙවෙයි ඉදිකට ඉලකින් වගේ පොඩි එකට ඒ නිසා කියලා හලහලා ඒකෙම යෙදී ගත කරන හැටි බලනකොට පාංශු පිසාචෝ ඒක නිසා ගිය නැතම් පිටරට ගිහිල්ලා දැකපු භාර සූත්‍රය දන්න කෙනෙකුට පේනවා මේ අකුගේ පේන්න තියෙනවා කොච්චර හැපවින්දත් කවදාකවත් ඉවරයක් නැහැ එන්න එන්න එන්න එන්න પરම්පරාවෙන් પરම්පරාවට බයලජ්ජ නැති වෙනවා ඉන්දිය සංවරයක් නැති වෙනවා සීලයක් නැහැ කොහේ අනවද කියලා තේරුමක් නැහැ ජීවිතය පිළිබඳ කිසිම තේමාවක් නැහැ මේ නිසා પરම්පරා තුනක් දකින්න තරමට වයසට ගිය කෙනෙකුට මුවෙන් නොබෙනා ඉඳයි tie මොකද තමන්ගේ දෙවෙනි પરම්පරාව තුන්වෙනි પરම්පරාව පුදුමාකාර රූපස්කන්ධයකට අයිතිවාසිකම් කියනවා හැබැයි එක්කෙනෙක් ළඟවත් බයලජ්ජාව අර ඉස්සල પરම්පරාවේ තරම් නැහැ. ඉතින් මේ නිසා ගිහිල්ලා ඒක දිහා ਸਰවචනාංශේ පෙන්වන පැත්තෙන් බලනකොට පේනවා රූප උපාදානස්කන්ධයේ දිගේ දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න එයා නිවනට තියෙන දුරස්ත වීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් රූප පිළිබඳව දැනීම නියම වශයෙන් දැනගන්න තියෙන ආශාව අකම කලනවා. ඒගොල්ල රූප දකින්නෙම Tamange සැප පිණිස ඉඳුරම් පිනවීම සඳහා පමණයි මොනම හේතුවක් නිසාවත් ඒ ඉඳුරම් පිනවීමේ ආදීනව පැත්ත කතා කරන්නෙත් නෑ ඒක සමාජ විරෝධී වෙලා තියෙනවා. ඒකට නිදර්ශන වශයෙන් පෙන්වන්නේ පැණිහැලියකට වැඩිච්චි ඇඹලෙක් වාගේ ඒ ඇඹලයාට Taman ඉස්සරහා තියෙන පැණි යායට තියෙන පැණි දකින්නකොට මේ පැණි දකින්නකොට පුදුමාකාර ආශාවක් හිතෙනවා අනේ මෙච්චර මේ පැණි තෝගයක් අපේ අත්තමුත්ත කාලෙවත් හම්බෙලා නැහැ. ඒක නිසා එයා මේ මේ පැණි බොන්න පටන් ගන්න ඔළුව බිමට තියාන පසපැත්ත උඩට තියාගෙන. බීගෙන බීගෙන යනකොට කඳබර වෙන්න වෙන්න වෙන්න හොම්බ මේ පැණි ගෑනෙනවා. ඒත් හිතෙනවා හිතනවලු අනේ මට කකුල් ලැහක් තියෙනවනේ කකුල් ලැහෙන් ඇදලා ඔළුව ගන්න පුළුවන් ඔන්න ඔය කමක් නැහැ කියලා පිපි ඉnde ඉnde දෙක දෙක කකුල් යට යන. ගිහිලා අන්තිමට අර බීපු පැණියම මාරපාශයක් වෙලා එම ඒකම ගිල්ල නැහිනු. ඒකේ තියෙන භයානකම තමයි ඒ ගිලිලා නැහින වෙලාවේ සත්පුරුෂයෙක් ආවත් ඒ ඇඹලයා ගොඩ ගන්න උත්සාහ කරොත් ඒ මීමැති මීපැණි මුට්ටියේ ලක්ෂයක් මීමැස් වේලා මේ ඇඹලියෝ මේ වෙලාවේ මැරෙමින් පවතිනවා එකෙක් ගණ්ඩ හදනකොට 10ක් ඇට යනවා. නිසා සත්පුරුෂයවත් අත තියන්නේ මොකද ඒ තරම්ම ඒක මහා සෝචනීය අවස්ථාවක්. ඉතින් මේ රූප උපාදානස්කන්ධය පිළිබඳව ਸਰුවචනාංශේ පෙන්වන්නේ මේ රූපය කියන්නේ මොකද්ද දන්නේ නැති නිසා. මේකේ මත් වෙලා ගත කරනවා. ඒක නිසා ඒක දැනගන්න ඕන. රූපය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. විද්‍යාව ගන්න උපක්‍රමයමයි ਸਰුවචනාංශේ ගන්නේ. විද්‍යාව අද රූප පිළිබඳව පුදුමාකාර සොයා යාමක් කරනවා. ඒකට අපි කියනවා භෞතික විද්‍යාව භෞතික විද්‍යාවේදී අංශු පරමාණු පරමාංශ කොටස් ඒ කොටස් අන්තිමට ගිහිලා ගිහිලා ගිහිලා ඒගොල්ලෝ හොඳට දැනගෙන තියෙනවා ඒක හුදු ශක්ති වලින් යම් යම් අංශු නිෂ්පාදනය වෙනවා ඒ අංශු වලින් අණු නිෂ්පාදනය වෙලා මේක රිත්තක් වුණාට පස්සේ තමයි පේන්නේ හොඳට මතක තියාගන්න රූප ප්‍රകൃතිය දකින්න බෑ රූප ප්‍රകൃතිය අත ගන්න බෑ. රූප ප්‍රകൃතිය මනින්න බෑ. රූප ප්‍රകൃතිය කාලයට අහුවෙන්නේ නැහැ. රූප ප්‍රകൃතිය දේශයට අහුවෙන්නේ නැහැ. ඒ රූප යම් ප්‍රමාණයකට කැටි ගැහිලා ඒ රූප යම් ප්‍රමාණයකට ගොනු වෙලා කන්දක් බවට ස්කන්ධයක් බවට රිත්තක් බවටපත් උනාට පස්සේ විතරයි අපේ ඇහැට කනට නාසයට දිවට කයට ඒවත් දැක ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ තමයි අදහස් ප්‍රකාශ කරන්න නිසා අපි අදහස් ප්‍රකාශ කරන්නේ ගොනු වෙච්ච කඳු ගැහිච්ච ගොඩ ගැහිච්ච රූප ගැන මිස රූප වල ප්‍රകൃති ගැන නෙවෙයි ඒ නිසා මේ මුළු විශ්වය පුරා පැතිරලා තියෙන මේ රූප භාව රූප ස්වභාව රූප ගතිය අපේ ඇහැට දැනෙන්න ගොඩාක් ගොනු වෙන්න ඕනේ අපේ කනට ඇහෙන්න ගොඩාක් රැස් වෙන්න ඕනේ. අපේ දිවට දැනෙන්න, නාසයට ගඳ දැනෙන්න, කයේ හැප්පෙන්න, රිති වෙන්න ඕනේ, ගොඩ ගැහෙන්න ඕනේ. නැත්නම් අපිට රූප ප්‍රകൃතිය දකින්න බෑ. ඉතින් දැන් අවුරුදු 160කට ආ 200ක් අතර කාලේ බටහිර ලෝකේ මේක දැකලා ලිඛිතව ලියලා තියෙනවා බාහිරයේ පවතින මේ රූපය දකින්න පුළුවන් මට්ටමට අහන්න ගන්ධ රස පහස විඳින්න මට්ටමටපත් වෙන්නේ ගොනු වෙන්නේ ඇලෙන්නේ තෘෂ්ණාව නිසායි ඒ තෘෂ්ණාව ඒගොල්ලෝ නිර්වචනය කරේ සිහි ඇති පුද්ගලයාගේ හිත ගියොත් විතරයි රූප මේ විදිහට ගොනු වෙලා පෙනෙන බවට ආහන බවට ගන්ධ රස පහස බවටපත් වෙන්නේ කියලා. ජීමලේ ඇති මිනිස්සෙගේ හිත මේක අලවැව්වේ නැත්තම් රූප ප්‍රകൃතියේ පවතිනවා. මේක හරියට කියනවනම් ජලයේ තියෙන ජල වාෂ්ප කවුරුට උත්සාහ කෙරුවොත් ශීතල බටයක් හරහා ගියොත් ඒක ජලයේ බවට ඝනීභවණය වෙනවා. ඝනීභවණය වෙන්නේ නැත්නම් ජල වාෂ්ප අඳුරන්න බෑ. අනිකුත් පාස් වලින් වෙන් කරන්න බෑ. ඒක විශ්වය පුරාම පැතිරලා තියෙනවා. නමුත් ඝනීභවණ උනාට පස්සේ මේ ජලය මෙච්චර බරයි මෙන්න මේ හැඩයයි ආදිවාසී භාජනේ හැඩය ගන්නවා. ඒක තවත් ඝනී භාවන වුණොත් ඝන බවටපත් වෙනවා. ඝන බවටපත් වුණාසේ උස කීත හැකි, බර කීත හැකි, දිග කීත හැකි, පළල කීත හැකි, එnde ende ende ende අර වාෂ්පය ද්‍රවයක් ඝණයක් බවටපත් වෙන්නපත් වෙන කෙනෙකුට දමලා ගහලා මරන්න පුළුවන්. නමුත් වාෂ්පය ජල වාෂ්පය කියන්නේ ප්‍රകൃතිය නිසා නෙවෙයි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ජල වාෂ්පය හැමතැනම තියෙනවා නමුත් වතුර නැතිකමෙන් මැරෙන්න ඉඩ තියෙනවා වාතයේ ජල වාෂ්ප තිබුණා අපිට බොන්න පුළුවන් එන්නේ ඒක ඝනී භවනේ වුණාට පස්සේ විතරයි. ඊට පස්සේ ඒකට වටිනාකමක් තියෙනවා. බී බොන ජලය, පානීය ජලය, නාන ජලය, උයන ජලය කියලා. ඒ වගේ ලෝකේ පවතිනා වූ රූප නැත්නම් සර්වඥාන්සේ රූප කියන දේ මොනම විදියකින්වත් ඇහැට පේන්නේ මොනම විදියකින්වත් කනට නාසයට දිවට කයට දැනෙන්නේ නැහැ. හැබැයි ඒවා ගොනු වෙනවා. ගොනු වුණාට පස්සේ පේනවා. ඒක හරියට කියනවා නම් වාතයේ විසිරලා ඉන්න මීමැස්ස තොගයක් ගමන් මෙහි පොදියක් කියන්නකෝ. අපි තට්ටුවක් කරන ඕක ගිරෙන් ගහනකොට ඒකෙන් එන සද්ද වලට මීමැස්ස ඔක්කොම ඇවිල්ලා එක තැනක වදයක් බඳින පොදියක් හැදෙනවා. එතකොට ආන්න මීමැසි පොදියක් කියලා කියතයි. නමුත් විසිරලා ඉන්න වෙලාවේ අපි ඇහැට ඒ ඒ වගේ හැඩයක් වදයක් දැක ගන්න බෑ. මෙන්න මේ විදිහට මම පසුගිය වාරේ බුරුම ගියාට පස්සේ ඒ ශාන්සේ ධර්ම දේශනාවේදී මතක් කරා මේ රූප අල්ලන්න බැරි දකින්න බැරි අහන්න බැරි ගන්ධ රස පහන බලන්න බැරි දේවල් ඒ වගේ දකින අහන ගන්ධ රස පහස බවට පත් වීමට ඝනී භවණ වීමට හේතු වෙන හේතු හතරක් සරුවචනanse දේශනා කළා කියලා. බටහිර සුද්ධ අල්ලගෙන තියෙන්නේ හිත විතරයි. රාගයේ හිතක් තියෙන්න ඕනේ. ඒකෝට තමයි ඔක්කොම එකතු කරලා තමන් මේක මගේ කියලා කොටස් වෙන් කරගන්නේ. මොහොත සරුවචනාංශේ කම්මජ හේතු, චිත්තජ හේතු, උතුජ හේතු, කම්ම චිත්ත ආහාර හේතු කියලා හේතු හතරක් තියෙනවා. මෙන්න මේ හේතු හතර නිසා තමයි මේ අපිට ඇහැට දැනෙන්නේ නැති, පේන්නේ නැති, කනට ඇහෙන්නේ නැති, ගන්ධ රස පහසට අහුවෙන්නේ නැති රූප ගොනු කරන්නේ. ගොනු කරාට පස්සේ තමයි අපි මේක කහ පාටයි නිල් පාටයි හතරැස් දිගයි පළලයි ආදී වශයෙන් මාන දිග පළල දෙන්නේ ගොනු වුණාට පස්සේ යම් හේයකින් යම් හේයකින් යම් කිසි කෙනෙකුට භාවනා කරලා මේ ස්කන්ධය මේ කන්ද මේ රිත් මේ ගොඩ තුනී කරලා පතුරු ගහලා විසිතුරු කරලා බලලා ප්‍රകൃතියට පත් කරගන්න පුළුවන් නම් පේනවා අපිට ඕන වුණාට ඒව අල්ලන්න බෑ මගේ කියා ගන්න බෑ මගේ කියා ගන්නේ ඒක කෙලෙසුණාට පස්සේ. ගණී භවනේ වුණාට පස්සේ ගණී භවනේ වෙන්නේ මගේම තණ්හාව නිසා. මගේම කම්මජ හේතු නිසා, මගේම චිත්තජ හේතු නිසා, මගේම උතුජ හේතු නිසා, මගේ ආහාර හේතු නිසා. ඒ නිසා දැන් මමයා කියන එක ඌට තමයි බුදුහාමර බාර හාර කියලා කියන්නේ. බර උස්සගෙන යන අමනයා. මෝඩයා. ඌ තමයි බාර හාරා. ඒ මනුස්සයා කරන්නේ මේ ලෝකේ විසර වැතිලා තියෙන මේ රූප කොටස එයාගේ තණ්හාව නිසා කම්මජ තිච්ච උදාහරණසය ගොනු කරලා පාටක් හැඩ හැඩයක් ගන්ධයක් රසයක් සහිත කරලා ඒ කොටහ මගේ කියලා අල්ලගන්න. ඔයාගේ නෙවෙයි ඒක මගේ කියලා. ඉතින් ඒ ශක්ති විශේෂයේම අල්ලපු gedර මිනිස්සයා අල්ලගන්නකොට එයා වෙනම කර්මජ හේතුවක් එයාට තියෙනවා. එයාගේ වෙනම කර්ම ශක්තියක් තියෙනවා. චිත්තජ ශක්තියත් වෙනස්. උතුජ ශක්තියත් වෙනස්. ආහාර ශක්තියත් වෙනස්. ඒ නිසා එයා ගනිභවණය කරලා බැලුවොත් ඕක නෙවෙයි දකින්න. මූල ප්‍රකෘති රූප අපි දකින්නේ අපේ කර්මජ ශක්තිය අනුවයි. අපේ චිත්තජ ශක්තිය අනුවයි. අපේ උතුජ ශක්තිය අනුවයි. අපි කාපු ආහාර වල හැටියටයි කියන්නේ. ඉතින් මේ ධර්ම දේශනා කරන වෙලාවේ මට ටිකක් බුරුම තේරෙනවා. පරිවර්තනය කරපු ඉංග්‍රීසි ජාතික කාන්තාව ඇමරිකන් ජාතික කාන්තාවත් පරිවර්තන කරලා පස්සේ මම එන දවසේ මම පඬිස්වාංශ හම්බෙලා මම ගොසානස මේක ටිකක් බරපතල වැඩක් මේක උඟාවක් රසවත් තැනක් ඔබ වහන්සේ මෙන්න ධර්මදේශනා මෙන්න මේ ප්‍රකාශයක් කරා මට මේ ගැන විස්තර ඕනයි කියලා. හැබැයි මම කතා කරේ බුරුමෙන්. ඊට පස්සේ බොසියුන් කාරණාව නිසා මට තුන් හතර සැරයක් කියන්න වුණා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ කියන්නේ රූප පේන්නේ නැහැ. අහන්න තරම් බෑ. ගන්ධ රස පහසකට බෑ. මේක පේන තත්යකට කැටි කරන්නේ අපි නිකන් අලු අකුඩු ටිකක් අග්ගලා කොටියක් කැටි කරන පැණි දාන්න එපායි. පැණි දැම්මේ නැත්තම් ඔක ගුලි වෙන්නේ නැහනේ හුලඟේ ගහගෙන යනවනේ. ඒ වගේ තියෙනවයි කියලා හිතමු. මේක කැටි කරන්නේ කම්මජ හේතු නිසා, චිත්තජ හේතු නිසා, උතුජ හේතු නිසායි කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. මේ කාගේ මතයක්ද කියලා. ඒතර කිව්වා මේ මට ඕන ඕනේ මං කියනවා නේ මේක බුදුහාමුදුරන්ගේ මතයක්. මොකද මට මේක දැක ගන්න ඕන. ඊට පස්සේ අභිධම්මත සංග්‍රහ පොතක ටීකාවක් ගෙනල්ලා උන්වහන්සේ පෙන්වන්න උත්සාහ කරා මේ ලෝකයේ තියෙන රූප කිසි කෙනෙකුට අයිති දේවල් නෙවෙයි. ඒක නිකම් වාතයේ තියෙන ඊතර වගේ දෙයක්. නැත්නම් වාතයේ තියෙන ඔක්සිජන් වගේ දෙයක්. ඉතින් අපි ඒක කැටි කරගන්න එපායි. අල්ලන්න. කැටි කරගන්නේ මගේම කර්මජ හේතු වලින් තමයි මම කරගන්නේ. මගේම චිත්තජ හේතු වලින් තමයි. මගේම උතුජ හේතු වලින් තමයි මගේ ආහාරජ හේතු වලින් තමයි ඒක නිසා මම කැටි කරගත්ත ක්‍රමයේ අල්ලපු ගෙදර එකන කැටි කරගත්ත ක්‍රමය නෙමෙයි එකම මූල රූප අපි එකිනෙකා දකින වෙනස්වට කිය. මම කසාන්ත මට මේක තේරෙන්නේ නැහැ මට මේකේ විස්තර ඕනේ මොකද ඔබ වහන්සලා වැඩිකල් ජීවත් වෙන්නේ මෙව්ව ලෝකයේ බටහිර ඇමරිකාවේ බටහිර රටවල විශාල පරිශනාගාරවල අලුතෙන්ම හොයාගත්ත දේවල් කියලා රිසර්ච් পেපර්ස් ලියනවා. අපේ බුද්ධ ආගමේ අවුරුදු 2600 කුංගා පැරණි කරුණ. ඔබ වහන්සේලා මෙව ක්‍රියාවත් කරනවා. ඔබ වහන්සේලා මෙව අපට දේශනා කරනවා. ඊට පස්සේ මම කිව්වා මට නිදර්ශනයක් කියන්නේ කියලා. මට හොඳ වාසනාවට මට වෙලා හම්බුණා. ඊට පස්සේ කිව්වා අපේ ඇඟේ පාචක තේජෝ ධාතු කියලා ධාතියක් තියෙනවා. ආහාර දිරීමේ ශක්තියක් තියෙනවා. ඉතින් පණ තියෙන කාගේ ළඟත් ඕක තියෙනවා. නමුත් ඒක වැඩ කරන ශක්තියකට බඩ පැහැවන ගතියට, රත් වෙන ගතියට නෝකට ආහාර වැටුණට පස්සේ තමයි පාචක තේජෝ ධාතුව දිරවීම පටන් ගන්න. එතකන් තේජෝ ධාතුවක් තියෙන බවක් අපි දන්නේ. ආහාර වැටිච්ච ගමන් මෙයා පටන් ගන්නවා මෝලක් ස්ටාර්ට් කරා වගේ. ඒකට කෙල කලවම් කරනවා බඩේ තියෙන ඇසිඩ් කලවම් කරනවා එහාට මෙහාට පෙරලනවා දිරවනවා පෝෂණය උරා ගන්නවා එතෙන්ට එනකන් ආහාර වැටෙනකන් ඒ පාචක තේජෝ ධාතුවක් තියෙන බව දැනෙන්නේ නැහැ. දැනෙන්න පටන් ගන්නේ ආහාර වැටුණාට පස්සේ තමයි. ඒ වාගෙම තමයි ඍතු ගුණය අනුව තමයි දැන් මෙහෙදි මේ තියෙන උණුසුම අපිට දැනෙන්නේ අපි નિરක්ෂය ඉන්න නිසා. මේ ඍතුව මේ වෙලාවේ <clears throat> දකුණු දිවේ ඉන්නේ සහ උතුරු දිවේ ඉන්නේ නැහැ. ඒක ගොඩාක් සීතලයි. ඒ වගේම මේ වෙලාවේ ඇමරිකාව වගේ තැන්වල සම්පූර්ණ හෙට උදේ වෙන්න කිට්ටු වෙලා මාන්දර වෙලා. එතකොට මේ උණුසුම නෙවෙයි tie. ඒ නිසා මේ ඍතුව කැරකෙන ලෝකේ හැම වෙලාවෙම වෙනස් වෙනවා. අපි ගිහිල්ලා හරියටම අම්මගේ බඩ අල්ලගන්නේ අපිට ඕන ඍතු පරිසරය අනුව තමයි. අපිට ඕනක නිරක්ෂණය උපදින්න නම් අපි ගිහිල්ලා නිරක්ෂණය උපදිනාට පස්සේ ඉතින් අපි කළු පාට වෙලා ඒ જાති වෙනවා. අපි ඒ වෙලාවට ගිහිල්ලා උතුරු කුර දිවයිනේ අම්මා කෙනෙක්ගේ බඩක් අල්ලගත්තා නම් සුදු පාට වෙලා සුද්දෙක් වෙනවා. ඍතු අනුව අපි අපේ ජීවන රටාව වෙනස් කරගන්නවා. ඒ වගේම අපි සුද්ධ කැමති මේ හැවිල්ලා ඉන්න අපි කැමති. ඒ රටවල් වලට යන්න එක එක උරුසු අපි කැමති වෙනවා. ඒ කැමති වීම අනුව අපේ ශරීරය, ආහාර ක්‍රමය, සංස්කෘතිය වෙනස් වෙනවා. චිත්තජ හේතු මට හිතන්න පුළුවන් මට අවශ්‍ය නම් මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසිතීවා කරෝතිවා කියලා මට මගේ මනස යම් කිසි දෙයකටද මෙහෙवला තියෙන්නේ ඒ දෙයට මට යන්න පුළුවන්. දැන් අපි මේ ගෙවල් දොරල අතහැරලා ඇවිල්ලා භාවනා කරන්නේ මොකටද? පුළුවන්කමකට නෙවෙයි උත්සාහයක් ගන්නවා මනස ධර්මයේ දිහාට හරවන්න. අපි ගන්න උත්සාහය හොඳ නම් චිත්ත ශක්තිය හොඳ නම් අදිෂ්ඨාන ශක්තිය හොඳ නම් වීර්යය හොඳ නම් අපිට ඒ තරමට ඒ පැත්තට යම් ප්‍රමාණයකට චිත්ත ශක්තිය අනුව හරවන්න පුළුවන්. ඉතින් මෙතන මින් එක්කෙනෙක් බුදිය ගන්න. තව කෙනෙක් මහන්සිලා භාවනා කරනවා. ඉතින් ඔක්කොමලා එකම නිසරණ වලට ඇවිල්ලා දවස් පහ භාවනා කරාට බුදියන මිනිස්සයාට මොකක්ද හම්බෙන්නේ නැහැ. එයාට කියන්න තියෙන්නේ මට භාවනා මධ්‍යස්ථානයේ කියලා භාවනා කරන්නේ මොකක්වත් උනේ නැහැ. කිසිම ලාභයක් උනේ නැහැ කියලා. තව කෙනෙක් එහෙම නේ හොඳට චිත්ත ශක්තිය යොදලා අදිෂ්ඨාන ශක්තිය යොදලා හොඳට මහන්සි වුණොත් එයාට ඊට වැඩිය කෙලස් ප්‍රමාණයක් කපාගත හැකියි. ඒගේ කම්මජ, චිත්තජ, උතුජ, ආහාර ಜಾති මේ හේතු ධර්ම හතරක් නිසා එකම මූල ස්වභාවයක් රූප ස්වභාවයක් අපි එක එක දේවල් වලට හදනවා පොඩියම් කොම් පිට්ටු හදනවා. හදලා මේක මගේ රුචිකත්වය කියලා මේක මගේ අරුචිය කියලා මේ රූප ධර්ම මත නඩු ගියාන දෙපා වේලි බැඳගෙන ඉඩම් ඔප්පුලේ ආගෙන කෑකොස් සංගහගෙන බුද්ධමාකාර නාටකමක් නටන මේකට අපි එකිනෙකා මරා කොට ගන්න මෙරළු ගෙඩියේ සම කඩ අට කඩකට කඩාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තියාගෙන හත් කුළුපව්වගේ හිටි අපි බෙදාගෙන පැලෙයිනි වටට වැටට ඇයි අද එන කොටාගෙන අච්චර ලස්සන හිටපු සහෝදර සහෝදරියෝ මේ රූප කොටාශයක් අල්ලගෙන මේක තොගේ මේක මගේ කියලා අලවංගු උදළු බඳු වලින් ගහගෙන මේ නටන නැටිල්ලට මේ රූප මේ අපි අල්ලගෙන ඉන්න දේවල් විශ්වයේ පැතිරිච්ච දේවල් අපි අපේ රුචර්ජකම් වල හැටියට මේ විදිහට බදාගෙන හිටියට මෙවට කිසිම පාලන ශක්තියක් උඹට නැහැ උඹ මරනකොට ඕකත් දාලා යන්න වෙන්නේ. ඉන්නකම් කුමන නැටුම් කෙලි කුමට සිනාදා. කවදාකවත් ඒ පැලෙයිනි වැටට රණ්ඩු කරන දෙන්නට මේ රණ්ඩු කරන ඉඩම දිහා බලලා රූප ධර්ම අවබෝධ කරන්න බෑ. එතනින් වාර්ජ්‍ය ලබන්නේ පෙරක දොරුව විතරයි. නඩු වැඩි වෙන්න වැඩි වෙන්න පෙරක දොරුව කැමති. උසාවිකාරෝ කැමති. නඩුකාරෝ කැමති. ඒගොල්ලෝ කියන්නේ අරින්න එපා අඟලක්වත් දීපිය වයිට් එකක් මාත් එන්න මං 110යි ගන්න ඔබට 90%ක්ම ලාභ හම්බ වෙනවා කියලා ඒගොල්ලෝ අපිව තල්ලු කරනවා බුදුරජාන්සේ කියනවා මෙවැනි දෙයක රූප බලන්න නම් උඹ උඹේ කයේ බලපන් බොයි රණ්ඩු කරන මල්ලිත් එක්ක අයියත් එක්ක ගහ ගන්න හදන ඉඩමේ පස් පරීක්ෂා කරලා කම්බි වැටේ තියෙන කම්බි පරීක්ෂා කරලා මට රූප අවබෝධ කරන්න බෑ එතකොට ඒක තණ්හා මාන දිටි නිස්සෘතයි අපිට අවශ්‍ය නැහැ මේ රූප බරක් වෙන හැටි මේ බරට යට වෙලා ඉන්න මීහරකා බරාදින ගුණා නැත්තම් මමයා මේක දුකසේ අදින හැටි ඒක දීම සඳහා හීනුලෙන් තෘෂ්ණාව අපිට උඩගිඩි දෙන හැටි ගොඩ පෙරක දොරකන් දෙන හැටි ඒ තෘෂ්ණාව එහෙම කරත් මේ තකතිරු මම යමේ ඇල්ලුවත් ඒ රූප රූප මේක කොහොමඩක් කොටු කරන්න පුළුවන් දේවල් නෙවෙයි ඔක තියෙන විදිහට තියෙන්න ඇති නම් උඹ ඉපදුනා උඹ ගෑවා මැරලා ගියා ඉවරයි. බොයි රණ්ඩු කරුවට කියලා මොනම දෙයක්වත් උඹට අයිති වෙන්නේ නැහැ කියලා මැරෙන්න ඉස්සෙල්ලා දන්නවනම් ඔය මැරෙන්න ඉස්සෙල්ලාම නික්ෂේප කරන්න පුළුවන්. රූප නික්ෂේපේ දකින්න රූපේ ප්‍රകൃතිය දකින්න. රූපේ ප්‍රകൃතිය අපිට කවදාකවත් දකින්න බෑ බාහිරේ බලන තාකල් බාහිරේ බැලීමට කියන ප්‍රමාදේ කියලා ඇතුළත බැලීමට කියන අප්‍රමාදේ කියලා අපිට අප්‍රමාදේ වහ අපේ හිත මොනම චිත්තක්ෂණයක්වත් වර්තමානයේ ඉන්නවට කැමති නැහැ. අපේ මුළු ජීවන රටාව, අපේ රුචි අරුචිකම්, අපේ භාෂාව, අපේ අධ්‍යාපනය, අපේ යාළුවෝ මිත්‍රෝ සේරම කරන්නේ අපේ හිත වර්තමානයෙන් එළියට අදලා මුළු සංසාරේ පුරාවට අපි කරලා තියෙන්නේ වර්තමාන මොහොත කියන එක වහ කඳුරු. ඒක චිත්තක්ෂණයකට හිටියත් මොකද්ද ඉතින් හම්බෙන දේ ඕකේ. ඇති වැඩක් නැහැ. ඒක නිසා බුලුවාන්තරන් අතීතය ගැන කල්පනා කරපන්. බුලුවාන්තරන් අනාගතය ගැන කල්පනා කරපන්. බුලුවාන්තරන් මෙතන අතරන් ගැන කල්පනා කරපන්. බුලුවාන්තරන් අනුන් ගැන කල්පනා කරපන්. මම දැන් මෙතන කියන තැන දුවන අස්සෙක් උඩ අලුපූල් ගෙඩියක් තිබ්බා වගේ. කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබහුරක් වැක්කිරුවා වගේ. කද්දාකත් එක බෑටයක්වත් ඉදිකට්ට උඩ නම් බැලන්ස් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කවදාකවත් රූප පිළිබඳ අවබෝධයක් ලබන්න බෑ. ඒ නිසා රූප අපි වශයේ පවත්නවා මැටි පාගන ගොන්නුසේ. නාසලනු දාගෙන බර අදින මීහරක්සේ. අන්ධහර පාගන ඇදපන් වෛරෝ බර බාගේ කියාගෙන ඉතින් කරේ කියන්නේ ඇදිනු. ඇදලිවල ලොකු නම්බුවක් ලබනවා මම ගොඩක් බර ඇද්දයි කියලා. අපේ කේමනන්ද සාංශ ඉන්න කාලේ කියනවා අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් ලොකු අසුචි කැල්ලක් හම්බෙච්චාම අඳුර පානවලු ළඟ ඉන්න එකට උඹට හම්බුනේ ඕම් බලපන් මට ලොකු එකක් හම්බුනායි කියලා. ඕක තමයි පොහසත්කම කියන්නේ. අසුචි වලක ඉන්න අසුචි පණුවෙකුට ලොකු අසුචි කැල්ලක් හම්බෙච්ච මේ කරකට දූවනවලු උඩ උඩ තියාගෙන අනික් පණුවන්ට වෙන්න බලපන් ඕම් බලපන් මට ලොකු කැල්ල හම්බුනායි කියලා. ඒ හම්බෙලා තියෙන අසුචි තමයි. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මේ මිනිස්සෙක් මිනිස්සෙක් අසුරු කරන්නේ ලාභ ප්‍රෝජනයටමයි කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල අත්තට පඤ්ඤා අර්ථයේ සඳහාමයි මිනිස්සයා කටයුතු කරන්නේ තව කෙනෙක් අසුනේ ඒක අසුචි වගේ කියලා තියෙනවා භජନ୍ତି සේවಂತಿ ච කාරණාත් අපි කවුරුත් භජනය කරනවා නම් සේවනය කරනවා නම් Tamanට ලැබෙන රුපියල් ගාණෙන් තමයි මැනෙන්නේ. අතවාසියෙන් තමයි මයින්නේ. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අනුන්ට සේවයක් කරන කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව දුර්ලභයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මේ ලෝකේ මිනිස්සු අර්ථ ශාස්ත්‍රීය කරන යන්නේ අසුචි ඒකෝචරයේ එකක විසාන කප්පෝ මට ඒ වෙනුවට හොඳයි කඟ වෙනගේ තනි අඟ වගේ මිනිස් જાතියෙන් වෙන් වෙලා ජීවත් වෙන එක හැම එකනාම අසුචි මේ රූප වලට තියෙන බැඳීම නිසා ඒ අපි ගිය පාර කරපු මහා ශුන්්‍යත සූත්‍රයේ සර්වචන්සි බොහොම ලස්සනට ඒක පෙන්නලා මේ අපි රැස් කරනවා කියලා මොනවද රැස් කරන්නේ මීහරක තමන්ගේ කර පිට දාගන්න බර වැඩි කරගන්න එකයි. එහෙම නැත්නම් වැඩි බරක් කරත් තියාගෙන අදින මීහරක ඒ ගැන සන්තෝෂ වෙන එකයි. ඒ නිසා සරුවත් chance දේශනා කරනවා නාහම් භික්කවේ ඒකම්පි රූප ධම්මං සමනුපස්සාමි ධම්ම තස් තස් තං රූපස්ස විපරිණාමතෝ න uppajjati ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා මහණි මට මේ මුළු ලෝකෙම එකම රූපාංශයක්වත් පේන්නේ නැහැ රූප ධර්මයක්වත් පේන්නේ නැහැ ඒක අල්ලාගත්ත මිනිහා තං අබි තං තස් තස රූපස රතෝ අබිරතෝ ඒක අබිරමණය කරන මගේ කියා ගන්න කෙනාට ඒ රූපේ වෙනස් වෙච්ච ගමන් දුක නොදෙන જાති රූප මේකේ නැහැ මොනම හරි රූපයකට මම මේක මම අබිරමණය කරන එක මගේ මන අපේ මේක මගේ රුචිය කියලා අල්ලාගත්ත දේ විපරිණාමයේ වෙනකොට හිතන විදියට හිටින්න නැති උන්ට ඒකාන්තයෙන් මේ අල්ලාගත් රූපෙන් දුකක් දෙනවා. හැබැයි ඒක වාසියක් තියෙනවා. අල්ලාගත් රූප වලින් විතරයි දුක් දෙන්නේ. අල්ලාගත් නිදි ලෝකයක් රූප තියෙනවා කවදාකවත් දුකක් දෙන්නේ නැහැ. ඒක නිසා තණ්හාය ජායති සෝකෝ පෙමතෝ ජායති සෝකෝ අපි යමක් මගේ කියලා ඇල්ලුවා නම් ඒකාන්තයෙන්ම ඒ දේ හිතුවට වැඩිය වෙනස් දෙයක් බාටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා විපරිණාම හේතුවෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස නොදෙන එකම රූපයක් අත් ලෝකේ ඊසමේ භාරය මේ රූපස්කන්ධය කියන භාරය අපි තේරුම් ගත්තොත් රූපවල ප්‍රകൃතිය නොදකපු නිසායි රූපවල මුල මූල ස්වභාවය ධාතු ස්වභාවය භාවය එහෙම නැත්නම් ගතිය නොදැක්ක නිසයි මේකට අපි රැවටිලා තියෙන්නේ ඒක සරුවචාන්සේ සඳහන් කරන්නේ පොට්ට මිනිස්සෙක් අන්ධ මිනිස්සෙක් දකින්න දකින්න එක්කනට කියනවා මේ මිනිස්සු මේ සබෙහිකට තලයකට යනකොට පිරිසිදු ඇඳුම් ඇඳගෙන යනවා මට පේන්නේ ඒක නිසා මට මයිලඟ මෙච්චර හිඟලා හම්බෙච්ච සලියක් තියෙනවා මේක අරන් ගිහලා මට සුදු රෙද්දක් ගෙනත් දීපන් සබෙහිට තලයට යනකොට පිළිවෙලට ඕනයි කියලා. ඉතින් කට්ට කාර්යාලයක පුද්ගලෙක් ඒක අරගෙන ගිහිල්ලා දීරච්ච දැලි ගෑවිච්ච ජරා රෙද්දක් ගෙනත් දෙනවා. අර මනුස්සයා ඒක ඇඟේ ඇඳගෙන සබහවලට යනවා බොහෝම නම්බුකාර විදියට දැන් ඇඳගෙන ඉන්නේ සුදු රෙද්දක් කියලා හිතාගෙන. ඉතින් දකින දකින එක්කනට පේනවා මේ මනුස්සයා සබේට තලියට ගැලපෙන්නේ ජරාවක් ඇඳගෙන ඉන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා කියන එහෙම වෙන්නේ කොහොමද? මම සල්ලි දීලා ගත්තේ කියලා. මේක සුදු රෙද්දක් නේ. මං ඇඳගෙන ඉන්නේ සුදු රෙද්දක් කියලා. ඉතින් සත්පුරුෂෙක් කතා කරලා කියනවා උඹලගේ සල්ලි තියෙනවා නම් කරන්න තියෙන්නේ සුදු රෙද්දක් ගන්න එක නෙවෙයි ඇස් පාදා ගැනීම. එයා වෙදෙක් ළඟට ගිහලා ඇස්පාදලා බලනකොට පේනවා අනේ මෙච්චර කල් නම්බුවට ඇඳගෙන තියෙන රෙද්ද කට්ට වෙට්ට පුත්තල පුත්තලයක් විසින් හොරට දීපු කහට රෙද්දක් එදාට මේ මනුස්සයලා තේරෙනවා මේ පිටෝපේ හදනට වැඩිය ඇහැපාදා ගන්න ලීසි කියලා. ඒගොල්ලෝ මේ හම්බ කරපු සියලු දෙයටම ඇහැපෑදෙන්නේ මරණ මොහොතේ. මේ ඔක්කොම අපේ වශයේ පවත්තන මේකට කියන අප්‍රිය දායාදේ කියලා. Taman අකමැති කෙනෙක් අතරපත් කරලමයි මැරෙන්නේ. කාටවත් Tamanට සුදුසු කෙනාට දෙන්න හම්බ වෙන්නේ ඒකයි මේ රූපවල ස්වභාවය. ඒ නිසා ශ්ලෝකකාරයා කියනවා ඒ බවත් දැනගෙන Taman නොසිතූ නොවිරූ කෙනෙකුට මේ සියලු වස්තුව දීලා හක් ගන්න සිද්ධ වෙනවා මැරෙන්න සිද්ධ බව දැනගෙන ඒ තියෙද්දිත් ඕවර් ටයිම් කර කර හම්බ කරන මේ අමණයෝ විතර දානපතිය ලෝකේ නැහැ කියලා. දන්නේම නැති කෙනෙකුට දෙන්න තියෙද්දිත් මෙච්චර මහන්සිලා හම්බ කරන විටම අනේ එහෙම දානපතියෙක් නම් තවත් ඇත්තේ නැහැ හොඳටම දන්නවා අතහැරලා දාලා යන්න වෙනවා. ඒතියෙදි පිංකම් කරන මනුස්සයා මහා කුහකෙක් කියලා කියලා තියෙනවා. ඒ මනුස්සයා යනකොට බින් ටිකක් හරි ගෙනියන්න දන් දෙන නිසා ඒ මනුස්සගේ ටිකක් තියෙනවා කුහක ගතිය. අර එහෙමත් හැකීමක් නැතුව නොකානොමි හම්බ කරන මිනිහා බුදුමාකාර දානපතියෙක් කියලා නිකන් ඔච්චම් කරනවා, උප්පණ්ඩණය කරනවා, විහිළුවට ලක් කරනවා මේ රූප එකතු කරන අමනයන් ගැන. ඉතින් අපේ දරුවන්ට ඉස්කෝලේ ගිහලා දැන් මොනවද උගන්වන්නේ? එකෙකුට හරි කියලා දෙයිද අපේ ආර්ථික විශේෂඥයෙක් මේ හම්බ කරන රූප වලින් දුකක් උපදිනවා. මේක බරක්. මේක උසන ඔබ අමනියෙක්. ඔබ බහර කරගහගත්ත එකෙක් කියලා උගන්වුවොත් කොහොම හිටියේද? දේශපාලනඥයෙක් කියයිද මට ඡන්ද දෙන්න මම ඔබ තියෙන රූප වස්තු ඔක්කොම අයින් කරලා දෙන්නම් කිව්වොත් දෙයිද ඡන්දේ? සමාජ විද්‍යාඥයෙක් කැවිලා කිව්වොත් එහෙනම් මම උඹලාගෙන තද අනුකම්පාවෙන් උඹලා සතු සියලු වස්තු මම අයින් කළා දාන. මේකයි මම කරන්න පුළුවන් දෙයක්. බුදුහාමුදුරෝ ඒ තුන කෙලින්ම කියනවා. කෙලින්ම කතා කරලා කියනවා දේශපාලනඥයා කියන්නේ ඔබට වස්තු හම්බ කරලා දෙන්නම් ආර්ථික වේසන කියන්නේ ආර්ථික ලාභය ලැබලා දෙන්නම් සමාජ විද්‍යාඥයා කියන්නේ සමාජ තත්ත්ව ලැබලා දෙන්නම්. බුදුහාමුදුරන් ඔය තුනම කැම්බිරිilla. ඔය තුනෙන්ම උඹ කරන්නේ මෝඩ ගොණෙක් වගේ බාර අදින එකක්. ඕවා වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට කවදාකවත් භාවනා මධ්‍යස්ථාන වලට යන්න හම්බ වෙන්නේ භාවනා මධ්‍යස්ථානට ගියයි කියන්නකෝ. ගිහිල්ලා ඇවිල්ලා අත් දෙක වහගත්තා මොනවද වෙන්නේ? අර හම්බ කරලා ආපු සේරම ඔළුවට වැක්කරෙන්න පටන් ගන්නවා. කොච්චර අමාරුද මම ගෙදර දාලා සිල් අරගෙන දැන් භාවනා කරන්නේ. නමුත් එක චිත්තක්ෂණයකට ඉසුඹුලන මොහොතකට අපි හම්බ කරපු දේ සිල් අරගත්තයි කියලා භාවනා මධ්‍යස්ථානක ඉන්නවයි කියලා සීල තුන් වට කරගත්තයි කියලා නිින්දදීවත් අපි අතහරිනවා. ඉතින් මරුණාට පස්සේ මේක පිටිපස්සෙන් යන හේවණල්ල වගේ ගිහලා වද දෙයි කියන එකට අලුතෙන් මූල ධර්ම කියලා දෙන්න ඕනේ නැහැ මේ හම්බ කරපු දෙයේ තියෙන බයපතලකම ආදීනව තේරෙන මේක අයින් කරන අදහසෙන් ගැලවෙන අදහසෙන් චිත්තක්ෂණයකට හරි විවේක වෙලා මම මේ හම්බ කරපු දෙයින් මට අවඩක් වෙන්න ඉඩ තිබේ කියලා හිතලා අයින් කරන්න උත්සාහ කරන බණ්ඩ කාමය අයින් කරාට කාම ඡන්දය එල්ල වෙලව පහර දෙන්න. පුදුමාකාර කනගාටුවකටපත් වෙනවා යෝගාවචරය පළවෙනි භාවනාව වැඩපිළිවෙලෙදී හිතාගන්නම් එන්නේ මේ සිල්වත් වුණාට පස්සේ සිල්වත් පිරිසක් විතර ගියාට පස්සේ භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ හිත නිකන් සමම්පිච්ච මල් වට්ටියක් උඩට ආපු 13 වංශේ නමක් වගේ පිරිසිදු වෙලා පිවිතුරු වෙලා ලස්සනට වෙයි කියලා. මොන පිස්සුද අර තියෙන කුණු කන්දල් සේරම ඔළුවට එන්න පටන් ගත්තාම සරව ගෙඩියක් පුපුරලා සරව යනවා වගේ තමයි gedara ඉන්න තරම්වත් හිතේ ස්පාසුවක් නැහැ. එතකොට හිතන්නේ මේ භාවනා මධ්‍යස්ථානේ මధుරෝ ඉන්න හින්දා තමයි මේ භාවනා හරිය නැත්තේ. කයින හින්දා තමයි භාවනා හරිය නැත්තේ. දවල්ට හම් රැට ගන්න හම්බෙන්නේ නැත්නම් භාවනා හරිය නැත්තේ. මේ පැදුර හරිය නැති හින්දා භාවනා ඉතින් নানা ආකාර දේවල් කල්පනා කරනවා. නැන්තර දාලාපු කුණු කන්දලෙන් එන ගන්ධස්තරය කියලා තේරුම් ගන්න භාවනා වැඩමුළු හතක්වත් කරන්න වෙයි. හතේ දවස් හතේ බහන වැඩමුළු හතක්වත් කරනකොට තේරෙයි මේ හම්බ කරලා ආපු එකේ කුණු කන්දලේ ගන්ධස්තරය තමයි මේ එලවෙලව පහර දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේක ණයක් කිය. මේ හම්බ කරපු දේ ගෙවන්න වෙනකොටයි තේරෙන්නේ පුදුමාකාර ණයක්. ඒක නිසා කාමච්ඡන්දේ බුදුහාම පෙන්වන්නේ ණයක් වගේ. නමුත් එහෙම කාමච්ඡන්දයක් තිබුණත් ඒක ණයක් වශයෙන් තිබුණත් ආඩම්බරෙන් කියන්න පුළුවන් දේ තමයි බුදුරජාණන්ගේ ප්‍රතිපදාව මේක කපාණ යන්න දක්ෂයි. අපි කොච්චර වස්තු හම්බ කරත් කොච්චර තණ්හ කරත් කොච්චර ඒ තණ්හාව කාමච්ඡන්දේ වශයෙන් අපි අත පිටිපස්සේ එළවෙලව පහර දුන්නත් සරුවචනාංශයේ කියලා දෙනවා ඔබ දන්නවනම් මේක. මේ උඹ ළඟ තියෙන බරක් ඒ බර නැති කරන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. ප්‍රතිපදාවක් තියෙනවා. ධර්මයක් තියෙනවා. ඒව ගත කරන සංඝයා වහන්සලා ඉන්නවා. උඹත් දැන් සීලක තියෙන මෙන්න මේ ක්‍රමේ කරපන් කියලා බුදුන්ස කියන ක්‍රමේ තේරුම් ගත්තොත් මේ සා අපි වචන රාශියකින් තේරුම් ගන්න හදාගත්ත මේ භාරය මේ බර මේවට කියන්නේ මෝහ පටල කියලා සංසාරේ පුරාවට අපි ගත්ත වැරදි මත නිසා අපිට එන මෝහ පටල එක චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන් 100 100ක් අන්නේ කපන චිත්තක්ෂණ තමයි සතිමත් චිත්තක්ෂණය කියලා කියන්නේ එක චිත්තක්ෂණයක් සතිමත් වුණොත් ඒ කෙනාට තේරෙයි සතිමත් චිත්තක්ෂණය තුල රාගෙට ඉඩක් නැහැ. ද්වේෂෙට ඉඩක් නැහැ. මෝහෙට ඉඩක් නැහැ. ඒක තව අපි ටිකක් නෑ. ලාභෙට කියමු. කැමැති හින්දා කියමු. මේ දානයක් දෙන වෙලාවේ කියලා. දානයක් දෙන වෙලාවේ මේ මිනිස්සයා දන්නවනම් මේ පොඩි බත් හැන්දක් හිතන්නකෝ. දැන් 19කට දෙන සාංගික දානයක් මේ වස්තුව, මේ දාන වස්තුව ආසාවක්, තණ්හාවක් තියෙනවනම් තව කෙනෙකුගේ පාත්‍රයට දාන්න බෑනේ. ඒ නිසා මේ දාන වස්තුව පිළිබඳව ලෝභය වෙනකොට අලෝභය නෙමෙයි දානය කියලා කියන්නේ. ඇත්තටම අලෝභයට දානය කියලා කියන්නේ. ඒ වගේම මේ දානේ වලදන හාමුදුරන් පිළිබඳ ද්වේෂයෙන් දානයක් දෙන්න බෑනේ. අනේ හිතාගෙන දන් දෙන්නේ Taman කුරුඳුලේ වදාගත්ත දරුවට තනින් කිර දෙන අම්මා කෙනෙක් වගේනේ මේ කුල දේවතාවුන්ට දානේ බෙදන්නේ. ඒකට මේ මනසකේ ද්වේෂයක් නැහැනේ. ඒ චිත්තක්ෂණේ. ඒක මේ දානේ දීම නිසා කර්මේ සහ කර්මඵලයේ කියන සම්මාදිට්‍යයක් තියෙනවනේ. ඒ නිසා මේ අලෝභ අදෝස අමෝහ හිතවිලි තුන ක්‍රියාවත් වෙන බව දැනගෙන දාන දෙන චිත්තක්ෂණයක් ගත්තොත් ඒකට කියනවා ක්‍රියාහිතක් කියලා. ඒකට ලෝභේ නෑ, ద్వේෂේ නෑ, මෝහේ නෑ, අලෝභේ, අදෝසේ, අමෝහේ තියෙනවා. ඒකට කුසල ක්‍රියා කියලා කියනවා. ඒ ක්‍රියාහිත නිසා අපට සැපක් ඇති වෙන හින්දා. ඒ නිසා අපි දානයක් දෙනකොට සැලකිලිමත් වෙනවා නම් වතුර ඉදුරක් දුන්නා ප්‍රශ්නයක් නෑ. මොන දෙයක් දුන්නත් මේ දීමේ චේතනාවේදී මේ කටයුත්තේදී දීමේ ක්‍රියා නැත්නම් චේතනා දානේදී හෝ වස්තු දානේදී මම ලෝභය නැති කරන්නයි ද්වේෂය නැති කරන්නයි මොහොය නැති කරන්න යන්නේ මට එක චිත්තක්ෂණයක් හෝ මේ විශාල දාන කන්දින්දා අලෝබදෝ සමෝයෙන් පටන් ගත්තම ඒක ක්‍රියාහිත ඒ ක්‍රියාහිතේ මේ බර නැහැ ඊට පස්සේ අපි සතෙක් නොමරා ඉන්න වෙලාවක් හොරකමක් නොකර ඉන්න වෙලාවක්. කාමීත්‍යාචාරයක් නොකර ඉන්න වෙලාවක්. බොරුවක් කේලමක් කිසචනයක් පරිසෝචන නොකිය ඉන්න වෙලාවක්. මත්පැන් පාලනය කරන්නේ නැති වෙලාවක් අරගෙන ඒ චිත්තක්ෂණයේ දන්නව මට සතෙක් මරන්න අවස්ථාවක් තියුණත් මම මරන්නේ නැහැ කියන වෙලාවේදී ඉතින් ඒකට මෛත්‍රිය කියලා අලුතෙන් ලේබල් ගහන්න ඕනේ නැහැ. තථාගතේ මෛත්‍රියක් තියෙනවා. ඒ වගේම වෙනද මම මේ වෙනකොට මේ සතා දකින්නකොට කැත්තක් කරන පොල්ලක් කරන මරලා ඉවරයි. ඉබේම මාතුලින් ක්‍රියාත්මක වෙන ද්වේෂය මම දැන් අනුකම්පාව හරහා සීලයක දානයක අනු අනුසතා තලකලා මම තථා නොමර ඉන්නකොට තද බල අද්වේෂයක් හිතේ පහළ වෙලා තියෙන්න ඕනේ හරියට බූසෙක් බලලෙක් දැකලා අල්ලන්න නැතුව ඉන්නවා බල් මීයා දැකපු බලලා අල්ලන්න නැතුව ඉන්නා වගේ අපිට සතෙක් මරන්න අවස්ථාවක් තියෙදි නොමර ඉන්නකොට තද බල පුහුණු කරලඳ අද්වේෂයක් නැත්නම් අපේ ඇඟ හැදිලා තියෙනම මතුරුෙක් වහන උන චට්ටස් වදිනවා දන්නෙත් නෑ මදුරුවාට තට්ටු. අනේ දන්නෙත් නෑ අනේ මගේ අතින් තට්ටු වුණානේ කියලා කියනවා. අපිට නම් කනගාටුයි අල්ලවගේ දෙට ගියදා හැබැයි මදුරුවා කාට කියන්නේ. එයාට තට්ටු තමයි. ඒ නිසා මේ මදුරුවේ කද්දී මම මරන්නේ නෑ කියලා ඉන්න කොච්චර චිත්ත වීති પરම්පරාවක් හැදෙන්න උන අද්වේෂයෙන්. ඒකට මේ කරන්නේ මදුරුවාට බයේවත් රවට්ටන්නවත් නෙවෙයිනේ. හොඳටම දැනගෙන නම් එතනත් මෝහේ නෑ. නමුත් සරුවචනසේ දේශ දේශනා කරනවා වගේ දාන කුසල ක්‍රියා හිතක් ගන්නවට වැඩිය සීල කුසල ක්‍රියා හිතක් ගන්න කිසිම වියදමක් යන්නේ කිසිම දැනකට යන්න ඕනකමකුත් නැහැ. නමුත් අමන ජනතාව දානෙට කොච්චර දෝ පෙළඹෙනවා සීලයට පෙළඹෙන්නේ නැහැ. සීලේ සඳහා කිසිම වියදමක් නැහැ. කිසිම තනක් ඕන කරන්නේත් නැහැ. Taman ඉන්න ඕනම තැනක ඉඳගෙන. සතෙක් නොමරන්න ගන්න අදහස. හොරකමක් නොකරන්න ගන්න අදහස. ඒකල ඒක පිළිබඳ අවධිය තියෙනවා නම් අපිට මුළු දවසේම ලක්ෂ කෝටි වාරයක් දාන දෙනවට වැඩිය සීලෙන් කුසල ලබන්න පුළුවන්. නමුත් අහන්න බලන්න පිරිසකට අපි දවස් 7ක් සිල් රකින්න යනවා. එහෙම නැත්නම් අපි මහා සාංගික දානයක් දෙනවයි කියලා කොහොමද ඡන්දෙ ලැබෙන්නේ කියලා දාන දෙන්න ඕන තරම් පෙළ ගැහිලා පිරිසේ ඉන්නවා. සිල් ලකින්න එන්නේ නැහැ. ඒ මොකද මේ මේ ක්‍රියාවක ලේසියෙන් ලබන්න පුළුවන් මේ අධි කුසලයක වටිනාකම දන්නේ නැතිව. ඊටතේදී දස දහස් ගුණයකින් වැඩි එක චිත්තක්ෂණයක් රූප කර්මස්ථානක හිත තියලා අපි තුමු ආස්වාස ප්‍රසවාසය කියලා. දැන් ඉඳගෙන ඉන්න කයේ කියලා. නැත්නම් මේ ඇවිදිනකොට මේ වම දකුණ කියලා. හරියට දැනගෙන මගේ කකුල දැන් තියෙන්නේ වම් පායේ. වම් පායේ තියන්නේ. මේක පය වැලි පෑගෙනකොට මට මෙහෙමයි දැනෙන්නේ කියලා දැනෙන දැනුමක් තියෙනවා සක්මණේදී. ඒකට අපි කියනවා සතිමත් චිත්තක්ෂණයක් කියලා. ඒ සතිමත් චිත්තක්ෂණේ කවදාකවත් මේ පෑගෙන වැලි වලට තණ්හාවක් එන්නේ නැහැ. ඒ වගේම මට මේ වෙලාවේ දකින්න හම්බ වෙන අර රූප බලන්න බැරි වුණා, සද්ද අහන්න බැරි වුණා කියලා ද්වේෂයක් එන්නේත් නැහැ. භාවනා කරන නිසා දාන කුසලයට සීල කුසලයට වැඩි මොහයක් එන්නෙත් නැහැ. ඒ නිසා වැලි පොලවක পায় තියෙන ගමන් මම තියන්නේ වැලි පොලවක මට දැනෙනවා මේක කියන මේ ධක්මනේ අත්දැකීම තියෙනකොට මේ සා විශාල රූපස්කන්ධයකට අපි තිබුණ රූප උපාදානය ඒ චිත්තක්ෂණේ කඩන ආස්වාසයක් කරන වෙලාවේදී මම මේ ආස්වාසය කරන්න කියලා දන්නවනම් ඒ දන්න චිත්තක්ෂණේ රාගෙට එන්න කිසිම ඉඩක් නැහැ. මේ හුස්මට රාග කරන දෙයක් නැහැ. ඒකම ද්වේෂ කරන දෙයක්වත් නැහැ. මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ නෙවෙයි කියන දැනුමක් තියෙනවා. මේ සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි කියලා දැනුමක් තියෙන නිසා මෝහෙත් නැහැ. ඒ නිසා මේ රාග ద్వේෂ මෝහ නැති මෙවැනි චිත්තක්ෂණ කිල්ල කෝටි ගණක් හම්බ කරන තියදී අපි නිකටල්ලේ තියාගෙන පශ්චාත්තාප වෙනවා. අයියෝ මෛත්‍රී බුදුහාමුදුර දකින්න නැත්තම්. කෙලින්ම නිවන් යන්න පුළුවන්නේ. ඉන්ටර්සිටි බස් එකට නැග්ගා වගේ මෙහෙන් නගින එක විතරයි තියෙන්නේ බහින්නේ කෙලින්ම නිවනේ කියලා හිතාගෙන ඉන්න. ඉතින් ඒක නිසා මේ භාරය මේ රූප අපිව නලවලා අපිට ඕන ඕන ජීවිත හදලා දීලා නාස්ලණු බැඳගෙන මීහරක් වගේ අපි අදිනව වෙනුවට ඒ බාහිර රූපනේ ඇතුළත රූපෙට හිත දාලා මම දැන් මෙතන ඉන්නවා කියන එකට නැත්තම් ආස්වාද ප්‍රසවාසෙ නැත්තම් වම දකුණට දාලා ඒ රූපය විනිවිදලා පිරිසිඳලා විෂිතුරු වශයෙන් පතුරු ගහලා මේක දිහා හොඳට බලන්න බලන්න බලන්න ඕන තරම් පරීක්ෂා කරලා බලන්න මේ චිත්ත වීඩිය පුරාම රාගයක් එනවද කියලා. ද්වේෂයක් එන්නෙත් නැහැ මොහයක් එන්නෙත් නැහැ. හැබැයි මේක මෙන්න මේ විදියට පොතු ඇරලා කියලා දෙන්න ඕනේ. මොකද්ද? ඉස්ලාම තමන් ආස්වාස ප්‍රසවාසයත් එක්ක පුරුදු වෙනවා. ඉස්ලාම වතාවට තමන් වම දකුණු වශයෙන් පුරුදු වෙලා මේවැනි චිත්තක්ෂණයක රාගයේ ద్వේෂයේ මොයේ නැහැ කියලා තේරුම් ගන්න ගොඩක් කල් යනවා. ඒ චිත්තක්ෂණ එක්ව රාගයේ ద్వේෂයේ මොයේ නැහැ. නමුත් නැති බව දන්නේ නැහැ. දැන ගැනීමට කල් යනවා. ඒකට බණ අහන්න ඒකට මේ රාග ద్వේෂ මොහ නැති හිත හොඳට සිද්ධි කරගන්න. හොඳට වශී කරගන්න. වශී කරලා පොඩ්ඩක් පතුරු ගහලා බැලුවොත් මේකෙන් තොර වෙන්න ඕනම වෙලාවක තණ්හා මාන දිටි තියෙනවා. අරමුණේ සතිය එළඹිලා තියෙන කිසිම වෙලාවක රාග ద్వේෂ මොහොනේ. ඉතින් දැන් Tamanට දැනගන්න තියෙන අසත්‍යමත් ඉන්න හැම වෙලාවෙම මා සත්පුරුසයි. මේ බරභාගය අදින මීහරකෙක් වෙනවා. සත්‍යමත් ඉන්න හැම චිත්තක්ෂණයකම සත්පුරුසයි. මම රූප ධර්මයන් තේරුම් ගැනීම වැඩපිළිවෙලට යනවා. මේක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ රූප ධර්මයන් සියුම් භාවයටපත් වෙනවයි කියලා කියන්නේ ඒ රූපේ ප්‍රകൃතියට අපි අර රිත්ත සමූහය ඝණය වෙනුවට රූප ධර්ම සියුම් වෙවි සියුම් වෙවි සියුම් වෙවි ඇතුලෙන් ඇතුලට ගැඹුර දකිනකොට ඒ කෙනාට තේරෙනවා මේක මේ කන බොන ගමන් දුවන පයින් ගමන් බොහෝ රාජකාරී කරන ගමන් දුස්සීලව කරන්න බෑ. ඒ සඳහාම වෙන් වෙලා අප වෙලා කැප වෙලා ගත්ත රූපේම ආස්වාසයේම ප්‍රසවාසයේම ලක්ෂ කෝටි වාරයක් බල බලා තව මේකේ බලන්න පැතිකඩ තියෙනවා තව මම මේකට සාදර වෙන්න ඕනේ තව මම මේකට ඇලි ගලි වාසය කරන්න ඕනේ තව උත්සන්නව බලන්න ඕනේ තව ආසන්නව බලන්න ඕනේ කියලා බැලුවොත් ඒ රූප දිහා බලන්න බලන්න බලන්න රූප ප්‍රകൃතියට එන්න පටන් ගන්නවා අර ක්‍රිත්ත නෙවෙයි ගොනුව නෙවෙයි ගොඩ නෙවෙයි වෙන් වෙන්න වෙන් වෙන්න බුදුහාමුදුරුවෝ යම් ආකාරයකට රූපේ පවිත්‍රව දැක්කේ ඒට 100%ක් යන්න බැරනොට කිට්ටු කරන්න පුළුවන්. අන්නේ කිට්ටු කරනකොටම අපිට හම්බෙන ආනිසංශයක් විදිහට අරමුණට කිට්ටු වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න අමුතු පිරිච්ච ගතියක් සැහැල්ලු ගතියක් ඝර්ෂණයක් දැවිල්ලක් තැවිල්ලක් අඩු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. එතකොට පේන්න පටන් අර ගන්නවා මේ බර බිම තියෙන. හිමීට හිමීට හිමීට අර ඔළුවේ තිබ්බ බර හිමීට හිමීට හිමීට හිමීට බිම තැමීපක් සිද්ධ වෙනවා. ඒක මේ ජීවිතයේ අත්දැකයක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා දවස් හතෙන් අත්දකින්න පුළුවන්. නමුත් මේකයි මේ බර බිම තැබීම කියන එක තේරුම් ගන්න නම් බණ අහන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතන්නේ නෑ නෑ. ඒක නම් ඕන දෙයකට තැයි. නමුත් බුදුහාමතු මේ බණ බර බිම තැබීමට වෙනමම ක්‍රමයක් කියලා ඇති කියලා නෑ ආනාපාන කරගෙන යනකොට තමන්ට සහැල්ලුවක් දැනෙනවනම් විවේකයක් දැනෙනවනම් විශ්‍රාමයක් දැනෙනවනම් ඒ තමයි බර බීම තියෙන ක්‍රමය. මේ වගේ භාවනා මධ්‍යස්ථානදී අපි ඔයින් එහාට මොනවක්වත් උගන්වන්නේ නැහැ. කියලා දෙනවා උඹලා බරක් අරගෙන ඇවිදින කොයි එකත් මීහරකෙත් තමයි ප්‍රශ්නයක් නැහැ බරාදින හරක්. ඔන්න ක්‍රමේ ඒක පුරුදු වුණාට පස්සේ මොන හරි දහං ගැටකින් හරි කමන්නේ පුරුදු වෙන්න සක්මණෙන් කමන්නේ පරියන්කෙන් කමන්නේ ඉදින්ද වැඩ කරනකොට ඊට පස්සේ එවැනි දෙයක් ඒ ඒ බර හැල්ලු වෙන ගතියට උදව් ආධාර වෙන විදිහට ජීවන රටාව සකස් කරගන්න බැරි නම් ඉතින් බුදුහාමුදුරණ කරන දෙයක් නෑ. බුදුරජාණන්සේ පෙන්ලා දෙන දවස් හතක් ඇතුළත ඕම් බලාපන් මෙච්චර බරක් අරගෙන ආපු උඹ මේකට අපි අද කාලේ කියන අසහනය කියන වචනේ. මානසික ආතතිය කියලාත් කියනවා. දැවිලි තැවිලි කියලාත් කියනවා. හිත කරදර ගන්නවයි කියලා. හිතට බර ගන්නවයි කියලා අපේ ගැමි ව්‍යවහාරයේ තියෙනවා. හොඳට බලන්න සතියේ එක දිගට යන චිත්ත වීඩියෝ වලදී ඔහොම දෙයක් හිතන්නවත් වෙලාවක් මට අසහනයක් තියෙනවා කියලා දැනගන්න කෙනෙක්වත් නැහැ. පුළුවන් තරම් මේක පැතලි පැතිරිච්ච නිදහස් හැප්පෙන දෙයක් නැති හුදේකලා වෙච්ච විවේක වෙච්ච විශ්‍රාම වෙච්ච තැනකට යනවා. එතකොට මේ බර අඩු වෙන එක කායික දරත කියලා බුදුහාමර සඳහන් කරනවා. මානසික දරත ඒ මිනිස්සයාට අය කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ ඒ තරමටම අකාලිකයි. ඒ කරනවත් එක්කම තේරෙනවා. එනේ ඒක වගේ දෙයකින් උනන්දු වෙලා ඒ වගේ දෙයක් ආඩම්බරයට අරගෙන ඒ වගේ දෙයක් දහිතය කරගෙන යන මනුස්සයාට <clears throat> භාවනා කිරීමේ ප්‍රතිඵල දැනගන්න කාගවත් ළඟට ගිහිල්ලා සෝවාන් සාති කෝණ කරන්නේ මන් ධ්‍යාන ලැබලා තියනවාද මට මොනවාක්වත් ඕනේ Taman තිබුණ අසහනෙ දුර වෙනවනම් Taman ළඟ තිබුණු ආතති අඩු වෙනවනම් දැවිලි තැවිලි తాවකාලික හරි අඩු වෙනවනම් එහෙම නැත්නම් මේ අම්මා අප්පාට දෙන්න බැරි බේතක් නෙමේ දීලා තියෙන්නේ මේක තමයි සරුවචනන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී සඳහන් කරලා තියෙන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ඔන්න සත්වයාගේ විසුද්ධිය මානිය. ඕකට මේ ਸਰබලදාරි දිව්‍යන් වහන්සේවල විසුද්ධ කරන්නෙත් නැහැ. මරණයට පස්සේ මිනිහ හොදලා සුද්ධ වෙන්නෙත් නැහැ. ඕකේ. මේ තියෙන එකම සුද්ධ කරතයි. ඒ සඳහා රූපයම පඩලවල අනාගෙන ගුණ කරගෙන බලනවට වැඩිය විසිතුරු කරලා පතුරු ගහලා බලන්න පුළුවන් නම් රූපය හරහමත් මේ සාන්තිය මේ උදකලාව ලබන්න පුළුවන්. හැබැයි ඒක හොඳට තේරෙන්නේ රූපය අල්ලා ගැනීමෙන් කරදර වෙච්ච එකනට රූපේ ලිහි යෑමෙන් ලොකු සාන්තියක් ලැබෙනවා. හැබැයි මිනිහෙක් අහුවෙන්නේ, ගෑණියක් අහුවෙන්නේ රූප සඳහා පමණකින්ම නෙවෙයි, වේදනා නිසාත් අහුවෙනවා, සංඥා පටලවා ගැනීම නිසාත් අහුවෙනවා. නානා ප්‍රකාර කෙරුවාවල් කරන්න ගිහිලා සංස්කරණය කිරීමෙත් අහුවෙනවා විඥානය නැමැති මායාකාරය නිසාත් අහුවෙනවා අපි අහුවෙලා තියෙන එකම ගැටෙන්නේ නෙවෙයි ඒ ගැටේ වැදිච්ච විදියට තමයි භාරයෙන් අයින් වීම භාරේ දුරවන් වීම සිද්ධ වෙන්නේ. ඉතින් අද අපිට මේට වැඩි වෙලා ගන්න බෑ ධර්ම දේශනාව වෙනුවෙන් උත්සාහ කළේ ලැබිච්ච ශක්ති ප්‍රමාණයෙන් කාලේ හැටියට මේ රූප අල්ලගත්තොත් රූප නිසා දුක් විඳිනවා. ඒ රූපයම හරියට තේරුම් ගත්තොත් කොච්චර කල් දුක් විඳත් එතන එතනම Tamanda ඒකේ සාන්තියක් තියෙනවා. ඒ අනුව බුදුරජාන් වහන්සේ රූප අවබෝධයේ සඳහා පෙන්වන්නේ කායानुපස්සනාවයි. Tamange මේ කයයි. විද්‍යාව කරන්නේ බාහිරේ හොයන එකයි. කවදාකවත් කෙලවර කරන්න බෑ. අනේ පව් කියලා හිතනවා දරුවෝ ගැන. ඉස්සරහා අපි බාර දෙන ලොකු ස්කෝල් වලටනේ ගිහිල්ලා බාර දෙන්නේ. පිට රටවල ඉන්න අම්මනියෝ ඉන්නේ ඔක්කොගෙම. එකෙකුටවත් මේවා කිව්වොත් අනේ ඔය දරුවන්ට පොඩි කාලේ වුණා උගන්වන්න යන්න එපා පිස්සු වැටෙයි කියලා. කොහොම හරි කීයක් එකට හම්බ කරන්න හැටි උගන්නන්න හදනවා. හැබැයි බටහිර මානසික විද්‍යාවෙත් කියන අවුරුදු 12 24 අතර කාලේ ළමයින්ට මේ මේ වගේ දේවල් දාන්න එපා අංජ බජල් වෙනවයි කිය. ඔළුව ක්‍රේල් වෙනවයි කිය. උන්න පුළුවන් තරම් රූප පෙන්නපන් කොල්ලෙකුට කොහොම හරි කෙල්ලෙක් ගැට ගහපන්. කෙල්ලෙකුට කොහොම හරි කොල්ලෙක් ගැට ගහපන්. ලස්සන කාර් එකක් ගැන කියපන්. ලස්සන ටෙලිවිෂන් එකක් ගැන කියපන්. එතකොට උන් කැරක්ටර් ලිපිටි පස්සෙන් මීහරක බූරුවා වගේ තින් දුවනවා. අනේ 30 පයින්නකොට 40 පයින්නකොට ඒ සමාරමණයන්ට ඒ තේරෙන්නේ නැහැ. 40 පයින්නකොටත් තේරෙන්නේ නැත්නම් ඉති ඒකට බේත් නැහැ. සාමාන්‍ය ඥාන දශකයේ බුදුහාමර පෙන්වන්නේ 40 පණින්න ඕන. දැන් ඉන්න ඕන තරම් ඉන්නවා 40 පැනලත් මේක තේරෙන්නේ නැති අත්තු ඉන්නවා. නමුත් මට තේරෙන තාලෙට පුංචි වයසදී මේක කියලා දුන්නයි කියලා හානියක් වෙන්නේ නැහැ. බටහිර හොයාගෙන යන විදිහට අවුරුදු 10 දී හතරේ පන්තියේ. ළමයෙකුට මේක කියලා දුන්නොත් හරියට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙන. ඇත්තට මේ නාකින්න වැඩිය හොඳට තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. මොකද නාගේ හොදලා ගොඩ ගන්න බැරි තරම් අර අර මැට්ට කාගෙන ගිහිල්ලා ඉවරයි. ඒ තාලෙටමනේ කොච්චර කල්පනා කරන්නේ. පොඩි දරුවගේ එහෙම නෑ. හැබැයි උගේ පිට අත ගාලා කියලා දෙන්නවා. අනේ බබාට ඌව බෑ. බබා පස්සේ ඉන්න. එතකොට මේ අපි දන්නේ බබා බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු කෙනෙක්ද දිව්‍ය ලෝකේ ඉඳලා ආවද නැහැ. ඌ තමයි අපිට වැඩිය හොඳට තේරෙනවා. නමුත් ඕනම කෙනෙකුට පුළුවන් බබෙක් වෙන්න ධර්මයේ ඉදිරිපිට. බුදුහාමුදුරුවෝ ඉදිරිපිට. ඒකට අපි ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. වෙලා අපි මානසිකත්වය අපි හදා ගන්නවා කියන දයක් උකහා ගන්න. ඒකයි සරුවචන කියන්නේ සාදුකං සුණාත මානසිකරෝත ඔන්න මහණි මම කියනවා අහගනිලා කියනකොට අපි අර ආධුනික මනස ආධිකම්මික යෝගාවචරගේ මනසක් හදනවා නම් අපිට මේක හදා ගන්න පුළුවන්. එතකොට අපි කරගෙන ආපු වැරදි වැඩවල නිසා දඬුවමක් නැහැ අපට. එතන ඉඳලම අනිත් පැත්ත හරවන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකට කියනවා යෝනිසමනස්කාරය කියලා. ඉතින් සියලු දිනාටම අද ධර්ම දේශනාවත් යෝනිසමනස්කාරයේ පිනිස ඇතිදී ඇති හැටි වශයෙන් දැකීම පිනිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා